ආ හෙළුවන්. තෙරුවන් සරණයි නිශාන්ත මහත්තයා. ආ තෙරුවන් සරණයි තෙරුවන් සරණයි. ගොඩක් කාලයකට පස්සේ නේද? ඔව් නිශාන්ත මහත්තයා. ඔව් ඔව්. ඉතින් ඔබතුමා මේ දැන් මේ වෙලාවේ නිදහස් වෙලාවද ටිකක් සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ කතා කරන්න කතා කරමු කතා කරමු කතා කරමු ඔව් ඔව් නිශාන්ත මහත්මයා මම ඇත්තටම කතා කරේ මේකේ මට ප්‍රත්‍යක්ෂ වශයෙන් කාරණා ටිකක් තහවුරු කරගන්න මම පොඩ්ඩක් අර මුල ඉඳලා මම ගත්ත ප්‍රවේශය මං හිතන්නේ ඔබතුමාට පැහැදිලි කෙරුවොත් ඔබතුමාට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි මට මේ දැනෙන දේ සහ මට දැන් මම ඉන්න තත්ත්වය මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් ප්‍රත්‍යක්ෂ වෙන්න මම මුල ඉඳලා මං ගත්ත ප්‍රවේශය ගැන සරලව මම ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්නද මුලින්ම හොඳයි හොඳයි හොඳයි ඔබතුමා කරගෙන යන්න ඔව් ඔව් ඇත්තටම නිශාන්ත මහත්මයා ධර්මය ගැන මම මම මම පොඩි ඒ කියන්නේ දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි බුද්ධ ධර්මයේ ඉගෙන ගත්තා ඊට පස්සේ දහම් පාසලෙන් ඉගෙන ගත්තා ඊට පස්සේ දෙමව්පියන්ගේ ආభాෂයෙන් අපි පන්සල් යනවා ඒ කටයුතු ටික කරනවා අපි එහෙමනේ <coughs> ධර්මයේ දැක්කේ නිශාන්ත මහත්මයා මුලින්ම ඉතින් ඔහොම දකිනකොට මට මුල කාලේ ඉඳලම ඒ කියන්නේ යම්කිසි අදහසක් තිබුණා බුදු පියාණන් වහන්සේගේ දර්ශනය තුල අර මුලින් අපි දැකපු කියපු දේවල් වලට වැඩිය යම්කිසි ගැඹුරක් තියෙන්න ඕනේ මොකද මට එතකොට ඒ කාලේ වෙනකොට අභිධර්මයේ ගැන එහෙම ලොකු අවබෝධයක් තිබුණේ නැහැ මීට වැඩිය ගැඹුරක් තියෙන්න ඕනේ මේ අර වැඳුම් පිදුම් ඒ ටික කරනවට වැඩිය දෙයක් මෙතන තියෙන්න ඕනේ කියලා ඉතින් ඒ අරමුණෙන් ඇවිල්ලා මම මේක හොයා ධර්මය හොයාගෙන හොයාගෙන හොයාගෙන එනකොට මේ කාලයත් එක්ක නිශාන්ත මහත්තයා ජීවිතේ වුණත් ඒ කියන්නේ යම්කිසි නිස්සාර බවක් මටම දැනෙන්න ගත්තා මට ලොකු ධර්ම අවබෝධයක් තිබ්බේ නැති කාලෙත් මට යම්කිසි දේවල් තේරෙන්න ගත්තා මේක කොච්චර ඉස්සරහට අරගෙන ගියත් මෙතන ස්ථීරවම පවතින එහෙම අපිට අවශ්‍ය විදිහට වෙන දෙයක් මේ ජීවිතයේ ඇතුලේ එහෙම ගන්න කියලා සාරවත් දෙයක් නැහැ කියන එක මට තේරුණා. තේරුණාට පස්සේ තමයි මම ධර්මය ගැන ගැඹුරෙන් හොයන්න අරගත්තේ. හොයන්න අරගත්තට පස්සේ මම හොයාගෙන හොයාගෙන යනකොට දැන් මේ අභිධර්මයත් හොයාගෙන මම ලොකුවෙන් ඒ කියන්නේ සූත්‍ර දේශනා කටපාඩම් කරලා එහෙම ඒ කියන්නේ ත්‍රිපිටකය බලලා එහෙම ලොකුවට මම ඒ ඒ සම්බන්ධයෙන් අවබෝධයක් මට මම ගත්තේ නැහැ ඇත්තටම හැබැයි මට අවශ්‍ය කාරණා ටික නිශාන්ත මහත්තයා මම හොයාගත්තා ඒ කියන්නේ මේකේ මේ තියෙන අපි ගත්තොත් දැන් පරමාර්ථ ධර්ම වශයෙන් කොහොමද මේක දකින්න ඕනේ එතකොට මේකේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය Eh, අපි පටිච්ච සමුපාද චක්‍රය ගත්තත් මේ ඔක්කෝම එකතු කරලා ගත්තට පස්සේ මට අවබෝධයක් ආවා නිශාන්ත මහත්මය මේ ඒ කියන්නේ අපි මේ නැති දෙයක් තමයි අල්ලගෙන මම කියලා මේ මගේ කියලා මේ මේ ආත්ම සංඥාව අල්ලගෙන අපි මේ ඉස්සරහට යන්න හදන්නේ කියලා. ඉතින් මම ඔය ඕක තවත් තවදුරටත් නිශාන්ත මහත්මයා මගේ පැත්තෙන් මට මේකේ අර තිබුණ යම්කිසි දේවල් ටිකක් පැහැදිලි කරගන්න මම මේ අපේ නූතන විද්‍යාව පැත්තෙනුත් ඒ පැත්තෙත් මේ ධර්මයට ගලපලා මම දේවල් හොයන්න ගත්තා ඒ පැත්තත් මම හෙව්වා මට එතකොට හොයාගෙන යනකොට අවබෝධයක් ආව දැන් බුදු පියාණන් වහන්සේ මුලින්ම ගුරුවරු ළඟට ගිහිල්ලා ඉගෙන ගන්නේ ඉන්දියාවේ තිබුණ ඒ ඒ ඒ කියන්නේ යෝගීන්ගේ ඒ ඉගෙන ගත්ත දේවල් එතකොට ඔය වේදය ඔය Hindu දහම ඔය වගේ දේවල් ඉන්දියාව තිබ පරිසරේ එතකොටර ඒ දේවල් වලින් ආභාෂයක් එන්න ඇති කියන එකට මම ඒ ඒ ඩවුට් එකත් ක්ලිය කරගන්න මම ඒ පැත්තෙනුත් දේවල් හොයන්න ගත්තා හොයන්න ගත්තා මට පැහැදිලි වුණ දේ තමයි ඇත්තට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ මේ දර්ශනය ඇවිල්ලා මේක විද්‍යාවක් ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ මේ මේ දැන් මේ ලෝකයට පහළ වෙන ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක් වගේ කියන හැඟීමක් මට ආවා ඒ කියන්නේ නැවත බුදු බුදුන් කෙනෙක් පහළ වෙනකන් ඒ වගේ විද්‍යාඥයෙක් පහළ වෙන්නේ නැහැ කියන එක ඒ වගේ අරමුණක් මට ආවා ඇවිල්ලා ඊට පස්සේ මට ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ තමයි අපි මේ මම කියන සංඥාව තුල ඉඳගෙන මේ රාගදේශ ඇලීමයි ගැටීමයි එක්ක මේ යන ගමනේදී තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ කියන එක. මොකද නිශාන්ත මහත්මයා මම හැම වෙලාවෙම මේක සරලව තමයි මම තේරුම් ගන්න උත්සාහ කරේ. ගොඩාක් අර ගැඹුරට ගිහිල්ලා මට නිකන් තේරුණා මට අර මගේ තියෙන කැපැසිටි එකත් එක්ක මේක ගැඹුරට ගැඹුරට ගැඹුරට යන්න ගියොත් මාව හිර වෙයි කියලා මම මේක සරලව තේරුම් ගන්න තමයි මම මේ හතර වටේම හොයාගෙන ඇවිල්ලා මේ අදහස ප්‍රත්‍යක්ෂ කරගන්න අරගත්තේ. එතකොට මට තේරුණා මේ මම කියන සංඥාවද අපි පරමාර්ථ වශයෙන් ගත්තත් අපි ඒ කියන්නේ මේකේ විපරිණාමය පැත්තෙන් ගත්තත් කොයි පැත්තෙන් ගත්තත් ප්‍රත්‍යක්ෂව පැහැදිලි වෙනවා නිශාන්ත මහත්මයා මෙතන විඥාන මායාව විසින් අර ඇති වෙන සංඥා ටිකක් පහළ වෙනවා ඒ අරමුණු ටිකක් මේවා වෙනවා ඒ වගේ ක්‍රියාවලියක් මිසක් මේක ඇතුලේ ඒ කියන්නේ මගේ කය ගත්තත් සිත විඥානය ගත්තත් මේක ඇතුලේ එහෙම පණවන්න මම කියලා පුද්ගලයේ කාත්මයක් එහෙම නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම පැහැදිලි. ඉතින් එතන ඉඳලා මේ ධර්මයේ ගලපගෙන යනකොට තේරෙනවා මම කියන හැම දෙයක්ම සිත කියන එක තුලින් තමයි මේ කියන්නේ මුළු ලෝකයම අන්තිමට සිත තුලින් තමයි දකින්නේ එළියේ අපිට අල්ලගන්න කරන්න දෙයක් නැහැ. හැමදේම අර කණ්ණාඩිය එළිය පැත්තට හැරිලා තියෙන කණ්ණාඩිය ඇතුල් පැත්තට හැරෙවුවොත් සරලව ඔක්කොම ටික ඇතුලෙන් පේනවා වගේ පේන්න ගත්තාම එතන ඉඳලා ඒක විදර්ශනා කරගෙන යනකොට නිශාන්ත මහත්මයා නිවීම කියන එක මට දැනෙන්න පටන් ගත්තා. සෑහ ඒ කියන්නේ සෑහෙන්න දවසින් දවස වගේ මට මේ නිවීම දැනෙන්න පටන් ගත්තා මේ තියෙන නිස්සාර බව මේ හැම දෙයකම දුක් මේ අනිච්ච දුක්ඛ අනාත්ම බව ඔය ඔය හැම දෙයක්ම මට පැහැදිලි වෙන්න ගත්තා. එතකොට නිශාන්ත මහත්මයා මට දැන් තියෙන ගැටලුව තමයි අපි දැන් දේශනාවේ තියෙනවානේ රාගක්කයෝ නිබ්බාණ ද්වේෂක්කයෝ මෝහක්කයෝ නිබ්බාණ කියලා. එතකොට අපි දැන් මේ දැක්ම තුලින් යනකොට නිශාන්ත මහත්මයා අපේ ඇලීම ගැටීම දැන් මට නිකන් ඔබතුමාට උදාහරණයකට ගත්තොත් මේක මගේ ඔළුවට ආපු උදාහරණයක් අපි මේ මේ මේ මේ මේ සම්පූර්ණ ධර්මය අරගෙන බැලුවාම සරලව මට නිකන් ආපු උදාහරණයක් ඇරෙන් මම මේක 100 මම කොහොමද නිවැරදිද දන්නේ නැහැ මට හැඟෙන දේ මේක මට නිකන් තේරුණා අර අපේ වාහනයක නිකන් ගිය බොක්ස් එකක වෙන ක්‍රියාවලිය වගේ එකක් තමයි නිසා තමයි මෙතන මේ මේක සම්පූර්ණයෙන්ම අපි මේ අහුවෙලා ඉන්නේ කියලා ඒ කියන්නේ දැන් අපි හිතමු ගිය 6ක් තියෙනවා කියලා වාහනයක ගිය 6 වල හයෙන් එක දෙක තුන තියෙන ගියස්තික අපි උඩට දානවා කියලා හිතුවොත් ඒක අපි පින් පින් පැත්තට ගත්තොත් පහ හතර පහය කියන ටික පල්ලෙහාට දානකොට අපි ඒක පව් පැත්තට කියලා ගත්තොත් ඔතන ඇලීම ගැටීම තුළ පින් පව් දෙක කරගෙන යනකොට මේකට ඒ කියන්නේ ගියයකට දැම්මට පස්සේ වාහනේට ජවයක් ඇවිල්ලා වාහනේ යනවා. හැබැයි මේ වාහනේ අපි නියුට්‍රල් කරගත්තොත් කරලා මේ වාහනෙන් එළියට බැස්සොත් මේක කවදාවත් ඉස්සරහට යන්න ආයි ජවයක් එන්නේ නැහෙනේ. ඒ වගේ අරමුණක් මගේ ඔලුවට ආවනේ මේ වගේ සංසිද්ධියක් තමයි මේ මේ සම්පූර්ණ මේක තුල තියෙන්නේ කියලා. මොකද අපේ තියෙන අවිද්‍යාව හින්දා අපි ඔය වාහනේ ගියර් උඩට පල්ලෙහාට දාගෙන වාහනේ පදවගෙන යනවා. හැබැයි වාහනේ නියුට්‍රල් එකට දාගත්තොත් අපිට මේ වාහනේ වාහනේ ඉස්සරහට යන ජවයක් හම්බෙන්නේ නැහැ. එතකොට මට තේරුණේ අර මේ සංසාර ගමන මේ වාහනේ යනවා වගේ මේක නවත්තගත්තොත් වාහනේ නැවැත්තුවා වගේ මේ ගමන ඉවර වෙනවා කියලා. ඔය අදහස හරිද කියන එක තමයි මුලින්ම මට නිශාන්ත මහත්මයා පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ. ඔව් මෙහෙමයි. ඇත්තටම අපි නියුට්‍රල් කරන්නව නෙමෙයි තියෙන්නේ. ඔව්. වාහනේ ගියර් වලට වැටලා යන්නේ කොහොමද කියලා අපි දැනගත්තාම වාහනේ නියුට්‍රල් වෙන්න ගන්නවා. <laughs> අන්න ඒකයි වෙන්නේ. ඔව්. ඒක තමයි. ඔව් නිශාන්ත මහත්මයා. අන්න ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔය නියුට්‍රල් කියන දැන තමයි උපේක්ෂාව කියන්නේ. හැබැයි ඒක මෝහ උපේක්ෂාව නෙමෙයි. ඒක තමයි ආර්ය උපේක්ෂාව කියන තැන. එතකොට ඇත්තටම අපි එන්නේ උතනට තමයි. මේක මේ ඒ කියන්නේ ඇලීම් ගැටීම් දෙකෙන් ටික ටික ටික අඩු වෙනවා කියන්නේ අපි ආර්ය උපේක්ෂාවට පත් වෙන්නේ. නමුත් පත් වෙන්නේ අපි මේ ඉන්න ලෝකයේ තුල අපි මේ දැන් වෙලා තියෙන එතනක් තියෙනවා ඒ කියන්නේ ඇලෙන් ගැටීම් උපේක්ෂා කියලා තුනක්. හරිනේ. ඒත් නම් එතන ඒ උපේක්ෂාව නිසාම තමයි ඒක මොහෙන් සකසෙච්ච එකක්. ඒක මෝහෙන් සකස් වෙච්ච එක. ඔව්. උපේක්ෂාවන් නිසා තමයි අපිව මේ ලෝකෙට අහු වෙලා මේ යන්නේ. අහු වෙලා තියෙනවා. අහු වෙන්නේ. ඔව් පැහැදිලි නිශාන්ත මහත්මයා. මේ මෝහ උපේක්ෂාව කියන තැනට කියන්නේ අදුක්කම සුඛ කියලා. එතකොට අදුක්කම සුඛ. ඔව්. ඒ කියන්නේ සැපක් නැති දුකක් නැති කියන තැන තමයි. ඕක නිසා ඔන්න ඕකට තමයි කියන්නේ අනිච්ච කියලා. අනිච්ච කියලා. එහෙමයි නිශාන්ත මහත්මයා. ඔව්. කියන්නේ මේ ඔන්න උතන ඔන්න උතන අනිච්ච ස්වභාවයේ නිසා තමයි සමුදේ නිරෝධය සිද්ධ වෙන්නේ ගාවට. ඒ කියන්නේ අපි සිද්ධ වෙන්නේ ඔව්. ඔය උපේක්ෂාවට එනවා කියන්නේ අපි ඉන්නේම දුකේමයි. එතකොට දුකේමයි. ඔව්. එතන දුකමයි තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ අපිට පවතින මොහොත හැම මොහොතකම දුකක් පවතින්නේ. එතකොට මේ දුක පවතිනකොට අපි හොයන් යන්නේ සැපද දුකද? දුක පවතිනකොට අපි හොයන් යන්නේ සැප හැබැයි සැප කිව්වට අපිට හම්බෙන්නේ හැම වෙලාවම දුක අන්න හරි අන්න ඒක තමයි මුලාව ඒ ගැන නොදන්නා තමයි අවිද්‍යාව කියන්නේ එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ තව පැත්තකින් පෙන්වන්නේ දුක්ඛෝ ලෝකෝ පටිච්චිතා කියලා මේ ලෝකේ දුක මතමයි පවතින්නේ කියලා පෙන්වන්නේ පවතින්නේ කියලා නමුත් අපිට ඕක ඇහුන්නේ නැහැ එතකොට අපිට ආවේ නැහැ ඥානයක් එහෙනම් අපිට සැපක් හම්බ වෙන්නේ කොහොමද කියලා අන්න බලන්න. එතකොට අපිට ඥානීය වැඩෙනකොට අපිට පේනවා ලෝ දුක්ඛෝ ලෝකෝ පටිච්චිතාන සැපක් හම්බ වෙනවා කියන දැන මොකක් හරිම ගැටලුවක් තියෙන්න ඕනේ කියලා. අන්න ඒ අනිවාර්යයෙන්ම තියෙනවා. ඔව්. හරි. අන්න ඒක දකින්න කෙනාට තමයි ඒ සැප කියන තැන තියෙන දුකමයි කියන අහුවෙන්නේ. ඒක දුක එතන තියෙන්නේ දුකක්ම නම් එතකොට සැප ප්‍රමාණයටම දුක එනවා නම් අපි ඉන්නේ කොතනද? සැපත් නැති දුකත් නැති කියන අදුක්කම සුඛ කියන තැන කියලා අහුවෙන්නේ එයාට එතනදී. එතකොට එහෙමයි එහෙමයි ශාන්තවත් අදුක්කම සුඛට එන නිසා තමයි සැපක් හොයාගෙන යන්නේ අන්න සමුදය යන්නේ සමුදය වෙනවා සමුදය <laughs> වෙනවා ඔව් සැප කියලා හොයන් යන තැනදී සමුදය වෙනවා අන්න එතන අපි අහුවෙලා ඉන්නේ මොකද ආස්වාදී සැපයි කියන දැනට අහුවෙන්නේ අන්න වල අහුවෙන්නේ ආස්වාදී සැපයි කියන දැනට අහුවෙන්නේ මේ ආස්වාදී සැපයි කියන්නේ අවිද්‍යාවට අවිද්‍යාවට ඒ කියන්නේ සාමාන්‍යයෙන් උදාහරණයක් ගත්තොත් නිශාන්ත මහත්තයා අපි ධානයකට අහුවෙලා ඉන්නවා වගේ එකක් නේද? එතනත් හැම තැනකම 31 ලෝක ධාතුවම කියන්නේ ඔය ඔය මූලික කොටස අවබෝධ නොකරගෙන අපි කරන හැම දෙයකම කාම රූප අරූප කියන ලෝක තුනේම අපි ඉන්නේ ඔන්නෝක. ඔව්. ඔතන. අපි ඉන්නේ ඔන්නෝක. එහෙමයි ශාන්තමයි. <laughs> ඔව්. අන්න ඒකයි වැඩි. එතකොට එහෙනම් බලන්න ඒ මොකද දැන් අන්න එතනදී බලන්න. එහෙනම් සමුදය නිරෝධය. අන්න බලන්න එහෙනම් මේ මොහොතේ කෙනෙක් දැක්කොත් ඔන්න ඔක තමයි අන්ත දෙක වැටෙන්නේ. සැපාන්තයයි දුකාන්තයයි. දුකාන්තේ. ඔව්. ඕකම තමයි වෙන්නේ අටලෝ දහම කියලා. අටලෝ දහමේ ඒ කියන්නේ අටලෝ දහම. ලාභ, ලාභ, අලාභ. ලාභ, අලාභ කියන්නේ ලාභය තියෙනකොට සැප. අලාභය වෙනකොට දුක. දුක. ඔව්. නින්දා ප්‍රශංසා. නින්දාව කියන තැන ප්‍රශංසා. ප්‍රශංසා කියන තැන සැප. ඔන්න බලන්න. එහෙමයි. ඊට පස්සේ ලාභ, අලාභ, නින්දා ප්‍රශංසා යස අයස. අන්න යසායස ඔය දෙකේ තියෙන්නේ සැප දුක කියන එකමයි. ඊට පස්සේ බලන්න ඊගාව දෙක සැප දුක. එහෙනම් බලන්න මේ අටලෝ දහම කියන තැන තමයි මේ 31 ලෝක ධාතුවේම ක්‍රියාවලිය තියෙන්නේ. කාම රූප ක්‍රියාවලිය. ඒකට බලන්න මෙතන එහෙනම් අන්ත දෙකක් හැමතිස්සෙම තියෙන්නේ. දතාවයක් තියෙන්නේ. දතාවයක් තියෙනවා. එහෙමයි. දතාවය කියන්නේ අනිච්ච කියන ස්වභාවයට. දතාව අනිච්ච කියන ස්වභාවය අනිච්චයට. ආන්න බලන්න. එතකොට බලන්න එතකොට අපි මේක ගැන දන්නේ නැති වෙනකොට අපි බලන්න අපි ඒ දතාවයට අහු වෙලා තියෙන්නේම අනිච්ච කියන ස්වභාවයට. අනිච්ච කියන ස්වභාවයේ මූල ධාතුව මොකක්ද? මූල ධාතුව කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව. ඔව්. තමයි මූල ධාතුව. මම ඔයාට මේ ටික මේ ටික ඔය ගැඹුරින් කිව්වහම ඔයාට තේරෙන මට්ටමේ කෙනෙක් නිසා මම ওই ටික ওই විදිහට පැහැදිලි කරේ. ඔයිට පල්ල මට මට පැහැදිලි නිශාන්ත මහත්මය අන්න හරික ඒවාට අර මුලටම යන්න අවශ්‍යනය වාට ඔයිටික ග්‍රහණය කරගන්න පුලන් තැනකොයා ඉන්නවා හරි එතක නිශාන්තම මට දැන් අර ඒකන අදුක්කම සුක කියන තැනත් මට අහු වෙලා තියෙනවා දැන් මෙතන තමයි ඊළඟට අහු වෙන තැන කියලා දැන් හැම දෙයක්ම අනිච්ච ඒකෙන් මේක දැන් අර දැන් අපි අන්තිමේදී නිශාන්ත මහත්තයා ඔබතුමා කිව්වා වගේ අටලෝ දහමින් කම්පා නොවී සිටීම නිවන කියලා කියනවනේ එතකොට දැන් ඔබතුමා කිව්වගේ අටලෝ දහම්මින් කම්පා වෙන්නත් ඔය ඔය අදුත් අදුත්කම සුඛ කියන තැනට අපි අහු වෙනවනේ ඇවිල්ලා අන්තිමට ඔතන ඔය කියපු මැද මැද තැන අන්න හරි තමයි අපි අහු වෙන්නේ එතකොට බලන්න දැන් ඔන්න ඔන්න ඔතන තමයි අපිට ලිහින්න ඕනේ දැන් ඒ දැන් ඔයා කතා කරානේ රාගක්කියු නිබ්බාන දේශක්කියු නිබ්බාන මෝහක්කියු නිබ්බාන මේකමයි නිස්සරණේ මේක තමයි නිස්සරණේ එහෙනම් බලන්න තව පැත්තකින් පෙන්වන බුදුහා පියාණන් වහන්සේ යෝ චන්දරාග විනෝ චන්දරාග පහන ඉදන් නිසරණම් කියලා නේද? ආන්න බලන්න. එහෙනම් බලන්න චන්ද රාගය කියන තැන අවිද්‍යා තණ්හා දෙකම යෙදිච්ච තැන. ඕක තමයි අවිද්‍යාව. අන්න හරි අවිද්‍යාවයි තණ්හාවයි නිසා තමයි චන්ද රාගය ඇති වෙන්නේ. එතකොට බලන්න චන්ද රාගය කියන තැන තමයි ආස්වාදේ සැපයි කියලා අපි අහු වෙලා තියෙන තැන. අහු වෙලා තියෙන තැන. අන්න බලන්න. එහෙමයි. ආස්වාදේ සැපයි කියලා අහු වෙලා තියෙන උතන. හැම ඉස්- ඒ ස්පර්ශයේදී මනට රාග දේශ මොහ යෙදෙන්නේ ඔන්න උතනින් තමයි. ඔතන ওই නිසා තමයි ඔතනින්. ඔතනින් ඔව්. තමයි අපිට යෙදෙන්නේ. ওই ස්පර්ශයේ සම්පස්සයක් වෙන්නේ ওই නිසාමයි. ඔය නිසාමයි. ඔය නිසාමයි සම්පස්සයකට යන්නේ. චන්දරාගේ යෙදෙන නිසා තමයි සම්පස්ස වෙන්නේ. එහෙනම් ස්පර්ශය ස්පර්ශයක්ම වෙනවනම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ නේද? එහෙනම් දැන් අපි ඔව්. චු- චූටිම තැනක් තියෙන දැන් ගලව ගන්න. ඔන්න ඕකම තමයි පෙන්නේ බුදු පියාණන් වහන්සේ මම අර එදත් පෙන්වුවේ මේ කචායන ගොත්ත සූත්‍රයේදී මම දැනුත් දැම්ම එක group එකට හරි කචායන ගොත්ත ඔව් නිශාන්ත මහත්තයා ඔව් සූත්‍රයේදී අපිට දකින් ඔන්න ඔය අන්ත දෙකෙන් අපි මිදෙන්න ඕනේ. දැන් බලන්න සැප දුක කියන්නේ අන්ත දෙකක්. අන්ත දෙකක්. ඔව්. ඇලීම් ගැටීම් කියන්නේ අන්ත දෙකක්. ඔව්. අන්ත දෙකකට වැටෙන්නේ අර බලන්න අන්ත දෙකකට වැටෙන්නේ රැවටීම නිසා. රැවටීම නිසා එහෙම නිසා මුලාව මුලාව කියන්නේ අවිද්‍යාව අන්න හරි ඔව් ඒ ඒ ඒකේ මූල ඒක ගැන නොදන්නාකම තමයි අවිද්‍යාව අවිද්‍යාව එහෙමයි නිසා හරිනේ එතකොට බලන්න දැන් අපි හිතමුකෝ පුංචි සරලම තැනක් ගන්නකෝ එහෙනම් බලන්න ඔව් දැන් එහෙනම් අන්න බලන්න අන්ත එහෙනම් සැපයි දුකයි කියලා දෙකක් අන්ත දෙකක් වැස්සේ වැටෙන්නේ මුලාව නිසා නම් හොඳද බලන්න. එතකොට බලන්න. අන්ත දෙකේ මැද තියෙන්නේ මොකද්ද? සැපත් බිඳුවයි දුකත් බිඳුවයි කියන තැනනේ. බිඳුවයි. ඔව්. ඒ කියන්නේ අදුක්කම සුඛ කියන එකනේ. අදුක්කම සුඛ කියන තැන. එහෙමයි. අන්න දැන්. දැන් ඔයාලට පේනව නේද? අදුක්කම සුඛ කියන තැන තියෙන අනිච්ච කියන ස්වභාවය. අනිච්ච ස්වභාවය. එහෙමයි. ඔය කතාව නේද මම ඉස්සල්ල පෙන්වුවේ දුක තියෙන තැනම ඒ කියන්නේ අපි මේ දුක්ඛ ලෝකෝ පටිච්චිතා තියෙන තැනම අපිට සැපක් කියලා එනවනම් අපි රැවටිලා. එහෙමයි. ඒකකොට බලන්න එහෙනම් සැපත් බිඳුවයි දුකත් බිඳුවයි සැපයි දුකයි කියන අන්ත දෙකේ මැද තමයි අදුක්කම සුඛ කියලා කියන්නේ. උපේක්ෂාව කියලා කියන්නේ. කියන්නේ. එතනම තමයි අනිච්ච කියන ස්වභාවය. අනිච්ච කියන ස්වභාවය. ඔව්. අදුක්කම සුඛ කියන දැන යමක් අනිච්ච නම් දුක නම් එන අදුක්කම සුඛ කියන දැන තියෙන්නේ දුකමනේ. දුකමයි තියෙන්නේ. අන්න ඒ දුක විතරමයි. අන්න බලන්න ඒ නිසානේ සැපයි කියලා ආයි මේක විද්‍යමාන වෙලා අපි යහුවෙන්නේ. අන්න සමුදේ වුණා. ඔව්. අන්න බලන්න සමුදේ වුණා. සමුදේ වුණේ දුක්ඛ ස්කන්ධයක්මයි. අපි අහුණා නොදන්නා කම නිසා සැපයි කියලා. සැපයි කියලා. අන්න උතන එහෙම පැහැදිලි. ඔන්න ඔය අහුවෙන තැන තමයි ආස්වාදී සැපයි කියලා අපි රැවටිලා තියෙන තැන. තැන. අන්න ඔව්. ඇලීම ගැටීම දෙකම පටන් ගන්න එතනින් තමයි. මොකද එතන තියෙන දුකම තමයි ආයි ඒ දුක කෙනෙක්ට සැපක් කියලා අල්ලගන්න ගියාම ආයෙත් අල්ලගන්නේ දුකම තමයි. හරියට හරි එහෙනම් සැප කියලා එකක් තියෙනවද එතනත් දුකමද තියෙන්නේ? නෑ දුක විතරමයි තියෙන්නේ නිශාන්ත. ඒ එහෙනම් බලන්න සැප කියන තැනත් දුක නම් දුක කොහොමද දුක නම් අදුක්කමසික දුක නම් තුනක් නෑනේ එකයිනේ තියෙන්නේ. එකයි කොහොමද දුකම තමයි. එහෙනම් බලන්න වේදනාව පිරිසිදු දැනගත්ත තැන අන්ත දෙකෙන් මිදිලා නේද තියෙන්නේ? අන්ත දෙකෙන් මිදිලා එහෙමයි අන්ත දෙකෙන් මිදිච්ච තැනදී මොකද්ද වෙන්නේ රාගක්කියෝ නිබ්බානං දේශක්කියෝ නිබ්බානං මොහක්කියෝ ඇයි සැප තියෙන නිසා නේද දුක හටගන්නේ හොඳට බලන්න මේ කතාව සැප තියෙන ඒ සැප ඔව් නිශාන්ත ආන මේ අන්ත දෙක සකස් වෙන්නේ එතන නේද එතකොට බලන්න මේ අන්ත දෙකක් නෑ එකයි වෙන්නේ එතන පවතින්නේම දුකක් කියලා දැක්කහම අන්න බලන්න දැන් ආසාදී සැපක් නෙවෙයි ආසාදී දුකක් වෙනවා දුකක් වෙනවා ඔව් ආසාදී දුකක් වුණොත් කවුරුත් කැමති වෙනවද ඒකට නෑ <laughs> ඔව් අන්න බලන්න කවුරුත් කැමති වෙන්නේ නැත්තම් ඒ කියන්නේ ඔතනදි වාට මොකද්ද තීරෙන්නේ ওই කතන්දරේ? ඒ කියන්නේ හැමතිස්සෙම ඉපදෙන හිතක් ඉපදෙන්නෙම දුකක් නේද ඉපදෙන්නේ? හැම වෙලාම හිතක් සිතුවිල්ලක් පහළ වෙන්නෙම ඒක දුකක් තමයි උදාහරණයකට ගත්තොත් නිශාන්ත මහත්මයා දැන් අපි හිතමු එළියේ ලස්සන රෝස මලක් දකිනවා කියලා. ඕක මට නම් දැනෙන්නේ දකින්න තැනම එතන හැට ස්පර්ශ වෙන තැනම පටන් ගන්නෙ දුක තමයි. අන්න හරි. ඒ කියන්නේ ඔබට හිතක් පහළ වෙනවා නම් පහළ වෙලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රියාවලියක් විඥාන. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ හට ගැනීම. පංච උපාදානස්කන්ධ හට ගැනීම අන්න බල පංචුපාදානස්කන්ධ හට ගැනීමත් ඒකේ ස්වභාවයම දුකයි කියලා දැන් ඔබට හම්බ වෙනවා නේද හම්බ වෙනවා නිශාන්ත මහත්තයා අන්න බලන්න ඒ කියන්නේ දෙයක් දැකපු ගමම්ම මේක මේක දුක කියන එක ටක් ගාලා හම්බ වෙනවා අන්න හරි එතකොට බලන්න ඒක හටගන්නේ මේ මොහොතේ මේ ධර්මතාවයක් නේද මේ සිද්ධ වුනේ මේ මොහොතේ ඔව් ක්‍රියාවලියක් ක්‍රියාවලියක කොටසක් නේද මේ සිද්ධ වුනේ කොටසක් උනේ ඔව් ඔව් හටගත්තේ පංච උපාදානස්කන්ධයක්. ඒ හටගත්ත පංච උපාදානස්කන්ධය කෙනෙක් පුද්ගලයෙක් කියලා ගන්න පුළුවන් තත්ත්වයකද තියෙන්නේ නැත්නම් මේ ධර්මතාවයක් නිසා හටගන්න සිදුවීමක් සිද්ධ වෙන්නේ ධර්මතාවයක් නිසා මේ සිදුවෙන ක්‍රියාවලියක් තියෙන්නේ නිශාන්ත මහත්තයා එතකොට බලන්න පුද්ගලයාට ආත්මයක් කෙනෙක් කියලා ගන්න දෙයක් ඇත්තෙම නැහැ එහෙනම් මෙච්චර කල් ඕක දන්නේ නැති වෙනකොට ඕක මමයි කියලා නේද අල්ලන් හිටියේ මම කියල එතන තමයි අල්ලගෙන හිටිය හරි පංචිපාදානස්කන්දී මමයි කියරන අල්ලන් හිටිය දැන් දකිනවන එක මම කෙනෙක් පුද්ගලෙක් නෙමේ නෑ පුද්ගලෙක් නෙමේ සත්‍ය පුද්ගලෙක් කියලා මේක මේ සිදුවෙන ධර්මතාවයක් ඒක නිසා හටගන්න ක්‍රියාව ධර්මතාවයක් මනස තුල සිද්ධ වෙන්නේ ඕ නිශාන්තමද මට අර ඒක ඒක ඇත්තටම පැහැදිලි පැහැදිලි වෙන්නේ නිකන් මම පැහැදිලි කරගත් විදිහට මට පැහැදිලි වෙලා තියෙන්නේ මේක නිකන් අර හුලං හමනවා වගේ ක්‍රියාවලියක් මොකද එතන ධර්මතාවයක් නිසා වෙන ක්‍රියාවලියක් තියෙනවා හැබැයි අපි හුලඟට එතන ආත්මයක් සතේ පුද්ගලෙක් තියෙනවා කිව්වොත් ඇත්තටම අපි උන්මත්තක ස්වභාවයකින් ඉන්න ඉන්න වෙනවනේ එහෙම කියන්න ගියොත් අන්න හරි අන්න හරි එතකොට බලන්න අන්න ඒක තමයි බුදු කෙනෙක් පහළ වෙලා අපිට පෙන්වලා දෙන්නේ ඕක සතෙක් පුද්ගලෙක් නෙමෙයි මෙන්න මේව ධර්මතාවයක් නිසායි ධර්මතාවයක් සිද්ධ වෙන්නේ ඔව් නිශාන්ත මහත්මයා. එතකොට බලන්න ඒක එහෙනම් මම කියලා ගන්න පුළුවන්ද දැන්? බෑ කොහෙත්ම බෑ. අන්න මගේ කියලා ගන්න පුළුවන්ද? බෑ බෑ කොහොමද බෑ. එහෙනම් බලන්න මගේ ආත්මය කියලා ගන්න ගන්න දෙයක් සාරයක් නැහැ නේ විතරනේ මේ සිද්ධ නෑ කොහෙත්ම නෑ අන්න ඒක ඔව් කොහෙත්ම නෑ නිශාන්ත එතකොට බලන්න මේ හට ගැනීම තුල එතකොට ඔබ එතන ඔබව පැනවෙන්නේ නෑනේ ඔබ ඔබ එතනට බාර ගන්න කැමති වෙන්නේ නෑනේ බාරගන්න කැමති වෙන්න මොකද එතන මම රැවටීමකට ලක් වෙලා තියෙන්නේ කියන එක අවබෝධ වුණාට පස්සේ කොහොමත්ම බාරගන්න ඒක බාර ගැනෙන්නේ මම නැහැ ඇතුලින් අන්න අන්න ඒකයි දැන් එතකොට ඔබතුමියට පේනවා නේද කෙනෙක් ඔන්න ওই ටික දැක්කොත් මේ හට මේක කෙනෙක් පුද්ගලයෙක් කියලා ගන්න පුළුවන් කතන්දරයක් නෙමෙයි මේක මේ මේ මොහොත මේ මොහොතේ මේ මොහොත නිසා මේ මොහොතේ ඇති වෙලා නැති වෙලා යන ක්‍රියාවලියක් මේ මොහොතේ හටගන්න සිදුවීමක් ක්‍රියාව කියලා නේද අන්න ඒක දැක්කට ඒක කෙනෙක් පුද්ගලෙ ඒක මම කියලා ගන්න පුළුවන් ගන්න බෑ කියන ඥානය පහළ වෙනවා නේද ඥානය පහළ වෙනවා නිසා හරියට අර අපි ස්විච් එකෙන් ලයිට් එක නිකන් දානවා නිවනවා ඒ අර ඇති වෙනවා නැති වෙනවා ක්‍රියාවලිය වගේ සංසිද්ධියක් සිද්ධ වෙනවා අන්න එතකොට එයා ඉන්නේ මෝහ උපේක්ෂාවෙන්නේ එයා ඉන්නේ ආර්ය උපේක්ෂාව අන්න දැක්කද දැක්කද වෙනස දැන් ඒම නිසාන්ත අන්ත දෙක අන්ත දෙක මිච්ච තැන අන්න වරන අන්ත අවබෝධය එයා මැද මැද මැද පිහිටන්නෙත් නෑ යාව එයා මැදනුත් විතර එහෙමයි නිශාන්ත ඕක තමයි මජ්ජි සූත්‍රයේ පෙන්වුවේ අන්ත දෙකට එහෙමයි මැදත් මැදත් මේ මැද තැවරෙන්නේ නැතුව ඉන්න කෙනා තමයි මම තැවරෙන්නේ කියලා පෙන්වන්නේ ඔන්න ඔතෙන්ට අන්න බලන්න දැන් එයා ඉන්නේ අවබෝධය තුල අන්න බලන්න. ඔව් අවබෝධය තුල. අවබෝධය තුල ඉන්නකොට අන්න බලන්න එයා ඉන්නේ නොරෙමිටි තුල. මේක මම කියලා ගන්න බැරි බව දැකලා එයා ඒකට අහු වෙන්නේ නැත්නම් එයාට පංච උපාදානස්කන්ධේ රූපේත් නැහැ, වේදනාවෙත් නැහැ, සංඥාවෙත් නැහැ, සංකාරෙත් නැහැ, විඥානෙත් නැහැ. මේ පහේ යන්නේ උතර නැහැ මේ මොකද? එහෙමයි නිශාන්ත. ඒ මොහොතේ පිළිගන්නේ නැත්නම් එයා ඉන්නේ ආනිවිෂාවේ කියන තැන තමයි එයා ඉන්නේ. අන්න එතන එයායි. ඔව්. ඔතන නේද නිශාන්ත මහත්මයා අපි අර වාහනේ නියුට්‍රල් දාගෙන නවත්ත ගන්නවා කියන තැන. අන්න හරි නවත්ත ගන්නවනේ නැවතිලා. නැවතිලා. ඔව් ඉබේම නැවතිලා. ඒ කියන්නේ මේකට දුවන්න තව පෙට්‍රල් නැහැ. අන්න හරි. ඒ මොහොතේ ආ ඉන්නේ අවබෝධිතට. එයා ඒ මොහොතේ ඉන්නේ සිහිය තුළ ඉන්නකොට බලන්න. ඒ මොහොතේ ඒ හටගෙන ඒ නිරෝධය තමයි එයා ස්පර්ශ කරන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව සදීස විරාග විමුක්ත සංකාර නිරෝධය කියන දේ ඉන්නේ. එයා ඉන්නේ. ඒ කියන්නේ එහෙමයි. එයා ඒක වෙලා හිටියා. දැන් එයා ඒකින් නිදහස්. එයා ඒකේ මොහොතට අතෑරලා. අතෑරිලා එයාට. නිදහස්. නිදහස්. ඔව් එහෙමයි සර්. මේ මොහොතට එයා ඉන්නේ එයා ඉන්නේ අවබෝධය තුළ. එයා ඉන්නේ නිරෝධය තුළ. ඒ මොහොතේ එයා ඉන්නේ උදේවය ඥානෙ. ආ එහෙමයි. උදේවය ඥානෙ ඉන්නකොට එයා අන්ත දෙකෙන්ම මිදලා. මොකක්ද අන්ත දෙක? තියනවා කියලා අන්ත දෙකට අහු වෙන්නේ නැහැ. නැත නැත යන අන්ත දෙක. අන්ත දෙකෙන්ම මිදලා එයා. අන්න දැක්කද මිදිලා ඔව් ඒ වගේම සැප කියන අන්තිමත් මිදිලා දුක කියන අන්තිමත් මිදිලා ඔව් ඇත නැත සැප දුක කියලා ගන්න කිසිම දෙයක් නැහැ නිශාන්ත මහත්මයා මොකද ක්‍රියාවලියක් විතරක් ඒ නියාම ධර්මයකට අනුව වෙන ක්‍රියාවලියක් නිසා අන්න බලන්න එතකොට අන්න එයා ඉන්නේ ඒ මොහොතේ අටලෝ දහමින් මිදිච්ච තැනට මිදිච්ච තැන ඔව් අන්න දැක්කද අටලෝ දහමේ අන්ත දෙකට අහු වෙලා නැහැ කොහෙවත් අන්ත දෙකට එයා අහු වෙලා නැහැ අහු වෙලා නැහැ එයා ඉන්නේ අහු වෙලා නැහැ ආ අන්න බලන්න ඔව් එතන ඒ ඒ තුල නිකම්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා අන්න අර එයා ඉන්නේ එයා ඉන්නේ මේ මොහොතේ කොතනද ලෝකෙින් ඒ කියන්නේ එයා ඉන්නේ අන්න බලන්න චක්කු මුදපාදී ඥාන මුදපාදී ප්‍රඥා මුදපාදී විද්‍යා මුදපාදී ආලෝක මුදපාදී කියන ස්වභාවය ස්පර්ශ කරනවා ආන ඒ ආ එහෙමයි නිශාන්ත ආලෝකෝ කියලා කියන්නේ මොකක්ද දන්නවද දැන් බලන්න ආරෝග්‍ය රෝග ආරෝග්‍ය රෝග කියලා කියන්නේ එහෙමයි රෝගී නිදීම තමයි ආරෝග්‍ය එහෙමයි. ආලෝක. එහෙමයි. තේරෙනවා. ලෝක ආලෝක. ආලෝක කියන්නේ ආලෝක. මිදිච්ච තැන. එහෙමයි. ඒ කියන්නේ බලන්න මේ මොහොතේ එන සලායතන වලින් යන්නේ කියලා. මිදිලා. කෙනෙක් සලායතන වලින් මිදුණා නම් එයා නාම රූප වලින් මිදිලා. අන්න බලන්න. මිදිලා. අන්න නාම රූප වලින් මිදිලා නම් විඥාණයෙන් මිදිලා. විඥාණයෙන් මිදිලා නම් සංකාර වලින් මිදිලා. සංකාර සංකාර වලින් මිදිලා. සංකාර වලින් මිදිලා නම් අවිද්‍යාවෙන් මිදිලා. අවිද්‍යාවෙන් මිදිලා ආන්න බලන්න දැක්කද දැන් ඔව් ආන්න බලන්න කෙනෙක් එක වෙලාවකට හිතෙනවා ඔව් එතකොට බලන්න ඔව් නිශාන්ත මහත්තයා කියන්නේ අනිත් පැත්තට බලන්න එහෙනම් එයා මේ මුලින්ම සලායතන නිරෝධී නම් ඉන්නේ සලායතන නිරෝධේ නම් පස්ස නිරෝධ වෙලා පස්ස නිරෝධ වෙලා පස්ස නිරෝධ වෙලා නම් වේදනාව නිරෝධ වෙලා වේදනාව නිරෝධ වෙලා එහෙමයි ශාන්ත මහත්තයා වේදනාව නිරෝධ වෙනවා තණ්හා නිරෝධ වෙලා තණ්හා නිරෝධ වෙනවා උපාදාන නිරෝධ වෙනවා උපාදාන නිරෝධ වෙනවා භවය නිරෝධ වෙලා ඉන්නේ අන්න බලන්න මේක අර අර අර අඹ වල්ලක් තියෙනකොට අපි අර අඹ ගෙඩියට ගෙඩියට ගල් වලින් ගහනවට වැඩිය නැට්ටට ගැහුවාම එක පාට කඩාගෙන ඔක්කොම කඩන් වැටෙනවා වගේ ක්‍රියාවලියක් තමයි වෙන්නේ හරියට හරි එහෙනම් බලන්න භවයේ නිරෝධ නම් මේ වෙලාවේ ಜಾතියකට යන්නේ නැහැ නේද යන්නේ නිශාන්ත ජාති නිරෝධා කියන තැනකි නැක්කල තැන අන්න බලන්න මේ වෙලාවේ සලාය එන බලන්න සලායත නිරෝධා කියන තැනම ජාති නිරෝධා නිරෝධ ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පාද චක්‍රය වැඩ කරනකම් මේ මේක පෙට්‍රල් ගහගෙන යනවා ඕක නැවතිච්ච ගමන් මේක නවතිනවා එතකොට පටිච්ච සමුප්පාදී ක්‍රියාත්මක වෙන්නේ කොතින්ද අවිද්‍යාවෙන් නේද පටන් ගන්නේ අවිද්‍යාවෙන් පටන් ගන්න. ආ එහෙනම් මුලට නේද ගහලා තියෙන්නේ. මුලට තමයි ගහලා අන්න දැන් ඔතන දැන් ක්‍රියාත්මක වෙන්නේ ඔන්න ඔය මොහොතේදී කුසල මූල සංකාර සුබ කුසල මූල මේ කුසල මූලයෙන් ක්‍රියාත්මක වන පටිසමුප්පාදේ අන්න ඒක තමයි පටිසමුප්පාදේ ආ මේක ඒක ඒක නිවන් මඟ යන තැන නිවන් මාර්ගේ එහෙමයි අන්න ඒක තමයි ඔතන දැන් සිද්ධ වෙන්නේ ඉතින් ඒක තමයි ඔතන තියෙන්නේ එහෙමයි එතකොට දැන් ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණාද <laughs> හම්බ වුණා නිශාන්ත මහත්මයා වෙලාවකට මට හිතෙනවා බුදු පියාණන් වහන්සේ අපිට මේ මේ තරම්ම අනුකම්පා කරලාද මේක මෙච්චර මන් දන්නේ මට මේක දැන් මේ වැටහිගෙන වැටහිගෙන යනකොට ඒ කියන්නේ ඔබතුමාට ගොඩාක් ඒ කියන්නේ මේ නිවන මේ භවයේම සාක්ෂාත් කරගන්න කුසලයක් වෙනවා අපිට මේ ලබා දීපු දැනුම මොකද මම මුලදී තිබ්බ මම ඔක මේක හොයාගෙන හොයාගෙන එනකොට ඇත්තටම මම මේක අර ගොඩක් ඒ කියන්නේ පටලවාගෙන හොයාගන්න ගියේ නැහැ නිශාන්ත මහත්මයා මට තේරුණා මේක සරලව ඇති දෙයක් හොයාගන්න ඇති දෙයක් මොකද මේක ගොඩක් ගැඹුරේ ගිලෙන්න ගියොත් ඒකෙම ගිලිලා මේක හොයාගන්න බැරි වෙයි කියන තැන ඉඳලා මම ලොකු දේවල් හොයන්න ගියේ නෑ මට මේක ඇතුළේ තියෙන අර මට විද්‍යාවක් හැටියට දැකපු හින්දා මොකද බුදුහාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නෙම අවිද්‍යාවෙන් විද්‍යාවට එන මාර්ගයනේ එතන මට මේක විද්‍යාවක් <coughs> විදිහට දකින්න ගියාම තමයි මට මේක ප්‍රත්‍යක්ෂ වුණේ. එතකොට ඒක ප්‍රත්‍යක්ෂ වෙනකොට මට මේ හිතුණා බුදු පියාණන් වහන්සේ මෙච්චරටම අපි කෙරෙහි <coughs> sorry අනුකම්පා කරලාද මේක මෙච්චර සරලව දේශනා කරලා තියෙන්නේ කියලා. මොකද සමහරක් වෙලාවට මට හිතෙනවා මේක සරල වැඩි හින්දාද ගොඩ දෙනකොට තේරෙන්නේ නැත්තේ. සමහරට බුදු පියාණන් වහන්සේ මීට වැඩිය ගැඹුරු දෙයක් අපි නික උදාහරණයකට ගත්තොත් නිශාන්ත මහත්මයා සමාවෙන්න මේ උදාහරණය ගන්නවට පැය 5000ක් 6000ක් විතර ඔළුවෙන් හිටගෙන මොකක් හරි වඩන්න වගේ දෙයක් දුන්නා නම් මිනිස්සු ගොඩක් දෙනෙක් මීට කලින් මේක අවබෝධ කරගනී වගේ එක මොකද මෙච්චර සරල හින්දාමද මේක තේරෙන්නේ නැත්තේ කියලා සමහර වෙලාවට මට හිතෙන වෙලාවල් තියෙනවා බුදු පියාණන් වහන්සේ ඒ තරමටම අපි කෙරෙහි අනුකම්පා කරලා මෙච්චර සරලව මේ මේ මේ දේශනා කරලා තියෙනවා කියලා ආන්න බලන්න එතකොට බලන්න දැන් ඔන්න ඔන්න ඔන්න ඔතනදී මම අර අර කෑල්ලක් මම පොඩ්ඩක් පෙන්නන්නම් ඔන්න ඔතනදී බලන්න ඔය අවබෝධයේ ඉන්න මොහොතේදී බලන්න ඒ මොහොතට වැඩෙන්නේ මොකද කුසල මූල සංකාරපච්චය කුසල මූල විඥානං කියන එක. ඔතන කුසල මූල සංකාර කියනකොට මොකක්ද දන්නවද එතන තැන? ඒ කුසල මූල සංකාරයේ තුල ඒ කියන්නේ අபிසංකාර වෙන්නේ සංයෝජන වෙන්නේ නැහැ. අන්න වෙන්නේ සංචේතනා කියන ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ රාග දේශ මොහොය දෙන්නේ නැහැ. යෙදෙන්න ඒක නිශානම දැක්කොත් ඔය ඔය ඔතන අර බාහිය දාරු ජීරිය මහරහතන් වහන්සේට දුන්න කමටහන අන්න හරි ඒ කියන්නේ ඔන්න ඔතනදී තමයි අන්නර යෝ චන්දරාග විනයෝ චන්දරාග පහණන් කියන තැන ඔන්න ඔතන තියෙනවා චන්දරාගයේ නොයිදී තමයි දැන් මේ කතන්දරය සිද්ධ වෙන්නේ අන්න සිද්ධ වෙනවා කුසල මූල සංකාරපච්චය කුසල මූල විඥානය කියන්නේ ප්‍රඥාවට ප්‍රඥාව. ඒ වගේම කුසල මූල සංකාරපච්චය කුසල මූල විඥාන. කුසල මූල විඥානපච්චය කුසල මූල නාම රූපං. ඒ කියන්නේ කුසල මූල විඥානය කියලා කියන්නේ දැන් ප්‍රඥාවෙන් තමයි නාම රූප සකස් වෙන්නේ. සකස් වෙන්නේ. කුසල මූල නාම රූපපච්චය කුසල මූල සලායතන. එහෙනම් සලා කුසල මූල සලායතනම් කියන තැනදී අන්න එතනදී අර ඉන්ද්‍රිය පරිහරණයක් සිද්ධ වෙන්නේ. ආන්න බලන්න ආය කියන්නේ ආයතන වෙනුවට එතනදී බලන්න ආයතන වෙනුවට අර ඉන්ද්‍රිය පරිහරණයේ තියෙන තැන තමයි අර අපි අහලා තියෙන්නේ. ඉන්ද්‍රිය පරිහරණය ක්‍රියාවක් පමණයි. අන්න හරි ක්‍රියාවක් පමණයි. එතනදී අන්න හරි ක්‍රියාසිතක් හැටියට තමයි දැන් උතන දැන් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කුසල මූල සලායතන පත්‍ය කුසල මූල පස්ස. අන්න බලන්න පස්ස කියන තැනදී රාග දේශ මොහ යෙදෙන්නේ නැහැ. චන්ද රාගය යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ. අන්න යෙදෙන්නේ නැහැ. රාග සම්පස්ස, දේශ සම්පස්ස, මොහ සම්පස්ස නැහැ. එතකොට කුසල මූල පස්ස පත්‍ය කුසල මූල වේදනා. කුසල මූල වේදනා කියනකොට දැන් බලන්න සෝමනස්ස සහගත සුඛ, දෝමනස්ස සහගත දුක, දෝමනස්ස සහගත අදුක්කම සුඛ කියන එක කියදෙන්නේ නැහැ. කියදෙන්නේ නැහැ. බලන්න. එතකොට බලන්න ඔන්න ඔතනදි බලන්න අන්න බලන්න දැන් වේදනාපච්චය තණ්හා කියන තැනක් කියදෙන්නේ නැහැ ඔතන. එතන බලන්න වේදනා කුසල මූල වේදනාපච්චය කුසල මූල පසාදෝ. පසද්දියට යනවා. අන්න සංසිඳීම සිද්ධ වෙන්නේ. සංසිඳීමක් සිද්ධ වෙනවා. අන්න කුසල මූල පසාද නිවීමක් වෙන්නේ. අන්න කුසල මූල පසාද පච්චය කුසල මූල අදිමොක්කෝ. ආන්න බලන්න අදිමොක්කෝ කියන ස්වභාවයක් දැන් වෙන්නේ. එහෙනම් බලන්න තණ්හා පච්චය උපාදාන කියන එකක් වෙන්නේ නැහැ. ආ තණ්හා පච්චය උපාදාන වෙන්නේ නැහැ. ආන්න බලන්න. එතකොට බලන්න කුසල මූල අදිමොක්ක පච්චය කුසල මූල භව. එහෙනම් බලන්න කුසල මූලයෙන් දැන් භවයේ භවයේ භවයට යන්නේ. භවය කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න තව පොඩ්ඩක් යනකොට. හරිද? එතකොට බලන්න දැන් ඊට පස්සේ කුසල මූල භවපච්චය කුසල මූල ಜಾති. අන්න බලන්න. දැන් මේ මොන ಜಾතියද බලන්න දැන් මේ ඉපදෙන්න හදන්නේ. කුසල මූල ಜಾතිපච්චය කුසල මූල ජරා මරණ ඒව මේ තේසන් ධම්මාන සමුදයෝ හෝති කියලා තියෙනවා නේද? ඔය තියෙන්නේ ඔව්. ඔය තියෙන ආර්ය කුලයේ ඉපදෙනවා කියන දැන්. ඔය ඔතන જાතිය කියන්නේ ආර්ය කුලයට ඉපදෙන්නේ. දැන් මොකද ප්‍රශ්නා වැඩි වැඩි ආර්ය කුලේ දැන් දිගට යන්නේ ඉපදී ඉපදී. ආ යන්නේ. ඔව්. මොහොතක් මොහොතක් පාසා ඒ කියන්නේ ඒ කියන්නේ අරියතුන් වහන්සේ කෙනෙක් වෙන මාර්ගය තමයි දැන් ඔතන ඉඳලා වැඩෙන්නේ දිගට. වැඩෙන්නේ. එතකොට ඒව මේ තේසන් ධම්මානං සමුදයෝ හෝති කියලා කියන්නේ දැන් උතන මොකද බලන්න? ඒව මේ තේසන් ධම්මාන සම්බුදේ හෝති කියලා කියන්නේ තමයි මේ ප්‍රඥාව වැඩි වෙනකොට අර ඉස්සර සං කියලා එකතු වෙන ස්වභාවය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ හැලෙන ස්වභාවය. නිරුද්ධ වෙලා යන ස්වභාවය. නිරෝධ ස්වභාවය. නිරෝධ ස්වභාවය. ඔය පෙන්නන්නේ මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන හැටි. වැඩෙන. මනස පිරිසිදු වෙන හැටි. අන්න බලන්න. මනස පිරිසිදු වෙන හැටි. ආන්න ඔය විදිහට තමයි මේ මෙන්න මේ කතන්දරේ වෙන්නේ සුද්ධ පවිත්‍ර වෙනවා කියන එකයි ඔය තියෙන්නේ. කෙලිස් ගති ඔක්කොම කිලිටි සලා හැරලා සුද්ධ පවිත්‍ර වෙන සිදුවීමයි ඔය වෙන්නේ. ඔය වෙන්නේ. එහෙමයි. ඒක තමයි එහෙමයි සංසිද්ධිය. දැන් තේරෙනවනේ දීදිකේ මේ මොකද වෙන්නේ කියලා. හොඳටම පැහැදිලි නිසාතුමා. අන්න හරි. එතකොට බලන්න මොහොතක් මොහොතක් පාසා එන ඒ සංසිද්ධිය තමයි දැන් මෙතන ඉඳලා සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පස්සිද්ධ චින්තනය එන්නේ අන්න බලන්න ඔන්න ඔතනදී දැන් අර එයා එයා ඉන්නෙම එයා ඉන්නෙම නැගලා සතර ඉර්ධිපාද කියන පීලි හතරට ඒ කෝච්චියට නැගලා දැන් මේ කෝච්චිය යන්නේ ආපස්සට ඔව් ආයන් අනිත් පැත්තට යන්නේ අනිත් පැත්තට කෝච්චිය යන්නේ ඒක ඒක දැනෙනවා නිශාන්ත මහත්මයා ටික ටික ඒ කියන්නේ අර ඒක හරීම ඒ ඒ ඒ සුඛය ඇත්තටම ඒක මට ඒ කියන්නේ දැන් ටික ටික ටික ටික මේක මේ මේ මේක සුද්ධ වෙවි සුද්ධ වෙවි යනකොට කෙලෙස් ගැලවි ගැලවි හිත පිරිසුදු වෙවි යනකොට ඒ දැනෙන මේක කියන්න බෑ වචන වලින් හැබැයි ඒක අර අමුතු ආයිනි අලුත් ඉරක් පායලා වගේ ආලෝකයක් වගේ එකක් නිකන් දැනෙනවා ඒ වගේ සුඛයක් දැනෙනවා ඒක නේද ආලෝක උදපාදී කියලා පෙන්වන්නේ බලන්න එන්න එන්න ප්‍රඥාව ඒ ආලෝකයේ එන්න එන්න මානසික ආලෝකයේ වැඩි වෙන්න පටන් ගන්නවා ඒ මානසික වැඩි වෙන්න පටන් වැඩි වෙනකොට මොකද වෙන්නේ ආයතන වලට ඇදගෙන යන්න බැරි වෙනවා ඕන ඕන විදිහට ආයතන ඇදගෙන යන්න ආයතන සංවර වෙන්න ගන්න ආයතන සංවර වෙන්න ගන්නකොට මනස සංවර වෙනවා මනස සංවර වෙනකොට මොකද වෙන්නේ අන්න බලන්න අර පස්සද්ධිය සංසිඳීම කියන එක දැනෙන්න පටන් ගන්නවා හොඳටම දැනි ඔව් ඔව් අර බලන්න එහෙමයි නිශාන්ත අන්න අන්න අන්න බලන්න ඒ ඒක තමයි වෙන්නේ වේදනාපච්චය පසාදෝ කියන්නේ ඒකයි ආන්න බලන්න වේදනා පච්චය පසාදෝ පසාදෝ පච්චය අදිමුක්කෝ කියන්නේ ඒ ස්වභාවය. එතකොට බලන්න එහෙමනම් ඒ ඒක විඳින්න විඳින්න විඳින්න විඳින්න අන්න බලන්න ඔබට මම ওই ඉස්සෙල්ලා පෙන්නවා මොළය හදවත එකතු කරගෙන මනස යන ගමන ගැන ගමන ගැන මම පැහැදිලි ඒක මට පැහැදිලි. එතකොට බලන්න මොළයයි හදවතයි කියන දෙක හැම සෛලයක් එක්කම සම්බන්ධයි. ඒ සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් බලන්න මනස කියන එකේ හැම සෛලයක් එක්කම සම්බන්ධයිනේ. එතකොට සම්බන්ධයි. මනස පිරිසිදු වෙනකොට අර සෛලත් අර විදිහටම පිරිසිදු වෙන්න ඔක්කොම පිරිසිදු වෙනවා. ඔක්කොම පිරිසිදු වෙනවා. ඔව්. එහෙනම් මේ ගතටත් දැනෙන්න ගන්නවා ඒ පස්සද්ධියනේ. ඒ <laughs> සංසිදීව. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම අන්න බලන්න සිත, කය, වචනය තුන්දර සංවර වෙන විදිහ නේද ඔය තියෙන්නේ. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා සම්මා වාචා කියන. ආ ඒ තියෙන්නේ උතනම. අන්න බලන්න සමාජීවය ඔය තියෙන්නේ ඊගාවට. ගන්න සමාජීවය. අන්න බලන්න යහපත් ජීවිතයක් දැන් ගත කරන්න හම්බ වෙනවා ඒ කෙනාට නිවීම තුලමනේ. නිවීම තුලම. අන්න ඔය බලන්න. ඒක ඒක ප්‍රත්‍යක්ෂයෙන්ම සත්‍යයි නිශාන්ත මහත්තයා. අන්න බලන්න. ඕක අපි ඕක අපි සම් යම් ප්‍රමාණයකට අත්විඳිනවත් එක්ක දැන් බලන්න මනස අපි යම් යම් මනස සංවර වෙලා අපි අපි හිතමු යම් සාමාන්‍ය සමාධියක ඉන්නවා කියලා. වැඩි සමාධියක් ඕනේ නැහැ. ඇහැ කනනාසී දිවකය මේ පහ පොඩ්ඩකින් පැත්තකට තිබ්බ වෙලාවට අපිට මනසත් එක්ක ඉන්න පුළුවන් මොන මොහොතක් තියෙනවනේ. ඒ මොහොතේ බලන්න අපිට ඒ මොහොතේදී දැනෙනව නේද මේ කයේ සංවර බව. වචනේ සංවර බව. දැනෙනවා. දැනෙනවා. ඇත්තටම දැනෙනවා ඉතින් අන්න ඒක. ඒක බලන්න අපිට එතනදිත් එනවා. ඒක බලන්න ලෝකෝත්තර මග වැඩනකොට කොහොම තැනක් වෙයිද? <laughs> ඒක හිතා ගන්න ඕක ඒක තමයි. වැඩි දාන්න බලන්න. අන්න ඒ සිද්ධිය හැම මොහොතකම එතකොට පවතිනවා. ඒක අර දැන් හැම මොහොතකම පවතින. අනාරිය පැත්තකින් ගියොත් ඒ ධ්‍යානයේට සමවැදිලා ඉන්න වෙලාවට විතරයි මේක. විතරයි. ඔව් මේක ප්‍රඥාව අවබෝධය තුලින් ගියාම මේක දිගටම මේක පවතිනවා. ඒක පවතින හේතුව ඇයි? අර හැම සෛලිකටම මේක බලපාලා තියෙනවා නේද? බලපාලා තියෙනවා. ඔව්. මේකයි ඊතන සිද්ධිය. එතකොට බලන්න සිද්ධිය. ඒක තමයි. ඒක Tamanට දැනෙන්න ගන්නවා. දැනෙන්න ගන්න. එතන ප්‍රත්‍යක්ෂයක් තියෙන්නේ. අන්න ඒක ප්‍රත්‍යක්ෂයක් තියෙන්නේ. ඒක වචන නෙමෙයි. ඒකට බලන්න ඒක ඇතුළාන්තේ පරිවර්තනය. ආ එහෙමයි නිශාන්ත මහත්මයා. එතකොට බලන්න කය කය සංවර වෙනකොට මනස කොහොමද සංවර වෙනව අනිත් පැත්තට? සංවර වෙනවා. ඔව්. බලන්න. ඌ මනස සංවර වෙනකොට කය සංවර වෙනවා වගේම කය සංවර වෙනකොට මනස සංවර වෙන්න ගන්නවා. එතකොට බලන්න මනසත් සංවර වෙන. එහෙමයි. මේක එකිනෙකට ප්‍රත්‍යවිවි ප්‍රත්‍යවිවි සිද්ධ වෙනවා මේ සිද්ධිය. Ah, අන්න එතකොට තමයි ඒක දිගින් දිගට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මේක තව සුද්ධ වෙවි සුද්ධ වෙවි අර අර නිශාන්ත මහත්මයා කලින් දේශනාවක මට මතකයි අපි කුණු ටික මුලින් අතු ගහන මේ අතු ගගා අතු ගගා ඉවත් කරන ක්‍රියාවලියන්නේ තියෙන්නේ අන්න හරි එතකොට බලන්න එතෙන්දි මොකද වෙන්නේ? අන්න අපිට දැනෙනවා අපිට හොඳට පේනවා පංච ඉන්ද්‍රියෝ පංච ඉන්ද්‍රියෝ අන පංච බල ධර්ම ක්‍රියාත්මක වෙන හැටි. ඉන්ද්‍රිය බල ධර්ම ක්‍රියාත්මක. සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පිහිටන මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය. ආන්න මෙන්න ක්‍රියාකාරීත්වය. ඔව් මේ ක්‍රියාකාරීත්වය අපිට හොඳට දැනෙන්න ගන්නවා. අපිට පේන්න ගන්න. ඒක දැනෙන්නේ කොහොමද? ප්‍රඥාවට තේරෙනවා. ඉස්සර මේ වෙලාවට මේ අපි ගැලිච්ච ගැටිච්චා. දැන් ඒ ඒ ප්‍රමාණයට අතහැරිලා නේද? අන්න සිද්ධිය වෙන්නේ කොහොමද තේරෙන්න ගන්නවා. අපි අහලා තිබුණ ඉන්ද්‍රියෝ ඉන්ද්‍රියෝ බල ධර්ම කියලා. අන්න අපි ඒක දකිනවා දැන් ඥානෙන්. ප්‍රඥාවෙන් අපිට අහු වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන හැටි. නේද? අපි ඒක අත්විඳිනවා. ප්‍රඥාවට අහු වෙනවා. ඔව්. මේක ප්‍රඥාවෙන්ම අහු වෙන තැනක් තමයි තියෙන්නේ නිශාන්ත මහත්මයා. ප්‍රඥාවටම අහු වෙන තැනක්. ඒ කියන්නේ සත්‍තිස්පාශික බෝධි ධර්ම වැඩෙනවා. අන්න ඒක වැඩෙනවා. ඔව්. ඒක තමයි. මේක හරියටම නිශාන්ත මහත්මයා දැන් මේ මේ මේ මේ මේ හැම පැත්තේ මේ කියන්නේ මෙතන එක තැනක් අහු ප්‍රඥාවට අහු වුණාට පස්සේ නිශාන්ත මහත්මයා මට මේ දැනිච්ච දේ මේ අනික් හැම ටිකම ඉබේම වැඩෙනවා වගේ එකක් තමයි මට ඒ කියන්නේ මට ප්‍රත්‍යක්ෂ වුණේ. ඔව්. ඇත්තටම ඒ කියන්නේ අපි අර එකකට ගැහුවාම ඔක්කොම ටික ඔක්කොම ටික වැටෙනවනේ. හරිට හරි ඒ කියන්නේ මේක ලින්ක් ලින්ක් එකක් නේ තියෙන්නේ නිශාන්ත මහත්මයා අන්න හරි ඒ කියන්නේ මේ ඉබේ වැඩෙනවා කියන ඉබේ කියන තැන ගන්න එපා ඉබේ කියලා ගත්තාම අපි නෑ ඉබේ නෙමෙයි අක්‍රීය දෘෂ්ටිය ඒක හරි ඒකට කියනවා අක්‍රීය දෘෂ්ටිය කියලා පැහැදිලි මේ හැම දෙයක්ම හේතුඵලව සිදු වෙනවා අන්න ඒකයි හේතුප හේතුවක ඵලයක් අන්න හරි දැන් දැන් ඔබතුමාට එක සැරයක් ඔබතුමාට දැන් බලන්න කුසල චිත්තයක් ඇති වෙනකොට කොච්චර චිත්තක්ෂණ මේ චිත්ත වීදි හටගෙන නිරුද්ධ වෙලාද නිරුද්ධ වෙලා එතකොට බලන්න ඒ Nirodha තුල ඔබට යම් චිත්ත වීදි චිත්ත ඒ හටගත් ඒ කියන්නේ ශක්තියක් නේ ওই නිපද වෙන්නේ. ඒ ශක්තියෙන් යම් ප්‍රමාණයක් විතරයි ওই වෙලාවේ ජනනී ඒකට ඵලයක් තමයි මේ වෙලාවේ හැදුනේ. බලන්න එතන ඒ හැදිච්ච ශක්තියෙන් තව ජනනී නොවිච්ච ඒවා තියෙනවා. එතකොට බලන්න ඊගාවට උතනින් එහාට තව ටිකක් යනකොට ඒවා ඒවා ඒවා එනවා. ඇවිල්ලා අන්න අර ශක්තිත් එක්ක එකතු වෙලා අන්න බලන්න ඒ මොහොතට අර පහන් දැල්ල කතන්දරේ වගේ මේ මේ අන්න බලන්න. ඒ ඒවට ඒ විදිහට එකතු වෙලා එකතු වෙලා වැඩිලා වැඩිලා වැඩෙන ස්වභාවය ඔන්න උමයි මේ අරිෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්නේ. ආ වැඩෙන්නේ. බලන්න. එහෙමයි. එහෙම තමයි වැඩෙන්නේ. ඒතකොට සංසාරේ යන්නෙත් ওই විදිහට වැඩිලා සංසාරයෙන් නිදහස් වෙන්නෙත් ওই විදිහට වැඩිලා. ඒ ඕ ඒකම තමයි අර මේ මේ මෙතන මේ යන ශක්තියක් තමයි අපි වාරගෙන යන්නේ ඕක ඕකම තමයි අනි පැත්තෙන් අනි පැත්තට ගියාම නිදහස් කරන්නේ අන්න හරි අන්න හරි අන්න ඒ සංසිද්ධි දෙක තමයි උතන සිද්ධ වෙන්නේ ඉතින් ඒ සිද්ධ වෙන්නේ ශක්ති ගලණයක් තමයි හැම තිස්සෙම සිද්ධ වෙන්නේ ඉතින් ඒක තමයි සිද්ධ වෙන කතන්දරය ඇත්තටම හොඳයි ඔව් හැම සෛලයක්ම නිශාන්ත මහත්මයා අණු අණු වල අණු වලින් හැදිච්ච මේ මුළු විශ්වයේම අණු වලින් හැදිච්ච මේ ක්‍රියාවලියන්නේ තියෙන්නේ නිශාන්ත මහත්මයා. එතන අණු කියන්නේම ශක්තියක්නේ. මේකේ අර ශක්තිය අපි අර රාග දේශ ඇලීමත් ගැටීමත් එක්ක ඒ කියන්නේ කුසල හෝ පින් හෝ පව් දෙකත් එක්ක මේ ශක්තිය ජනනය කර කර යන එක අනිපැත්තට හැරවීමක් තියෙන්නේ. අන්න හරි. කෙටියෙන් ගත්තම සරලව ගත්තොත්. ඔව් අපි ලෝකේ අල්ලන් යනකොට සුද්දාස්තක චලිතේ උපරිමම වෙනවා. එතකොට බලන්න උපරිමම වෙනවා. ඔව්. මනස කැළඹෙන ස්වභාවයක් තියෙන හැමතිස්සෙම. ආයතන හැමතිස්සෙම දුවනවා. හැමතිස්සෙම. දැන් බලන්න සෝදාස දැන් මනස නිවෙන්න නිවෙන්න මේ කුසල මාර්ගයේ වැඩෙනකොට මනස නිවෙනවා. මනස නිවෙනකොට ආයතන ආයතන විවේක ගන්න පටන් ගන්නවා. ආයතන විවේක ගන්න ගන්නවා කියලා කියන්නේ මොකද්ද? අර සුද්දාස්තික හතර ආකාරයක සුද්දාස්තික චරිතය එන්න එන්න අඩු වෙනවා. ඒ අඩු වෙනවා. අඩු වෙනවා. ඒ අඩු වෙනකොට තමයි අර පස්සද්ධිය සංසිඳීම කියන එක අපිට දැනෙන්නේ ටික ටික. එතකොට ටික ටික ඒ සුද්දාස්තික චරිතය අඩු අඩු අඩු අඩු අඩු වෙනකොට මොකද වෙන්නේ බලන්න කෙලිස් කෙලිස් තමයි අඩු වෙලා තින්නේ ප්‍රමාණයට. එතකොට බලන්න අඩු වෙලා තියෙනවා. අන්න හරි. කෙලස් තියෙනකන් තමයි අපි මේ චලිතයකට යන්නේ. එතකොට බලන්න කෙලස් අඩු වෙනකොට දැන් මොකද වෙන්නේ? අන්න බලන්න හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙන්න පිරිසිදු කෙලස් අඩු වෙනවා. කෙලස් අඩු වෙනකොට මොකද වෙන්නේ? ධම්ම නියාමයේ ටික ටික ටික ටික ටික කැඩි බිඳෙන්න පටන් ගන්නවා. බිඳෙන්න පටන් ගන්නවා. කෙලස් අඩු වෙනකොට මේ මේ මේ කර්ම බීජ රැස්ෙන්නේ නැහැ. අර රැස්ෙන එක අඩු වෙනවා. ඒ අඩු වෙනකොට බීජ නියාමයේ ඒක බලපාලා තිනවා දැන්. බලපාල ඒ බීජනයාමේ තැන් බලපා බීජනයට ඒක බලපානට කම්මනයාමයට ඒක බලපානවා දැන් කර්ම රැස්වෙන්න සංසාරයන්න කර්ම රැස්වෙන ප්‍රමාණය එන්නෙන් අඩු වෙන්න ගන්නවා. අන්න බලන්න. අඩු වෙන්න ගන්නවා. ඒ කර්ම කර්ම රැස්වෙනකොට නැවත වාරයක් අන්න බලන්න දැන් ඒක අපිට දැනෙනවා දැන්. ඇයි මේ මොහොතේ අපි අපි අන්න බලන්න චිත්ත නියාමයේ ක්‍රියාත්මක වෙනවා අපි ඒවට ඇදෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. හැදන්නේ හැලන්නේ එතකොට බලන්න ඒ එතකොට අපි මේ භෞතිකයත් එක්ක ගැටෙන ප්‍රමාණය අඩු වෙනවා උතුණියාමේ ඒ ප්‍රමාණයට නිරුද්ධ වෙලා උතුණියාමේ නිරුද්ධ වෙලා ඔව් බලන්න එතකොට ඔය ඔය විදිහට ගිහිල්ලා ගිහිල්ලා අගට එනකොට බලන්න හිතම පිරිසිදුම වෙච්ච මොහොතට දමනියාමේ විදිහට කෙලෙස් නෑ දමනියවන අන්න වලන්න නියාම ධර්ම පහම ආන්න නිරෝධය වෙවී යනවා අන්න වලන්න ධම්මනියාමේ බිඳිච්ච දම්මදී අන්න කම්ම නියාමයට ක්‍රියාත්මක වෙන්න බීජ නියාමයට ක්‍රියාත්මක වෙන්න බෑ බීජ නියාමයට ක්‍රියාත්මක වෙන්න බැරි වෙනකොට බලන්න කම්ම නියාමයට ක්‍රියාත්මක වෙන්න බෑ කම්ම නියාමයට ක්‍රියාත්මක වෙනකොට චුති ප්‍රතිසන්දි කියලා අන්න ප්‍රතිසන්දි චිත්තයක් නිර්මාණය වෙන්න බැරි වෙනකොට බලන්න චිත්ත නියාමයේ කැඩිලා චිත්ත නියාමයක් නැති වෙනකොට උතු නියාමයක් ආයි හටගන්නේ නැහැ උතු නියාමයේ හටගන්නේ නැහැ කියන්නේ ආන්න බලන ආයි කවදාකවත් බිත්තරයකට මව් කුසකට සංචේතිත උපතකට පිළිසිඳ ගැනීමක් වෙන්න බෑ උපපාදීමකට කොහෙටවත් පිහිටන්න කොහෙවත් බෑ දැක්කද පන් පිහිටන්න යාම ධර්ම පහ බිඳෙන හැටි බිඳෙන හැටි එහෙම නිසා එතන අන්න බලන්න අරිහතුන් වහන්සේ කෙනෙක් අන්න බලන්න පූර්ණයෙන්ම ඒ කියන්නේ කෙලෙස් පරිණිරවාණිය සිද්ධ වෙලා අනු අන්න අනුපදිසීසී පරිණිරවාණිය සිද්ධ වුණා පහන දැල්ල කියලා තැනක් හොයන්න බෑ සාදු සාදු නිශාන්තම පැහැදිලි කොතන්දි නිශාන්තමද තව එක තත්තරයක් ඔබතුමාට පුළුවන්නම් දැන් සාමාන්‍යයෙන් අපි දැන් උපත් ඉපදුන ගමන් අපි දන්නේ නැහැ නිශාන්ත මහත්මයා මම කියන සංඥාව වැටිලා නැහැනේ අපිට. ඒතකොට එතන ප්‍රභාෂවර සිතක්නේ තියෙන්නේ. නෑ අන්න ඔතන මේ කිය. ඔතන වැරදි. ඒ කියන්නේ ඔන්න බලන්න රහතන් වහන්සේ කියන ස්වභාවය තමයි සම්පූර්ණම ප්‍රභාෂ්‍යරම ස්වභාවය. ඇයි එතන අතනදී අපි අර කෙලෙ අංශු මාත්‍රයක්වත් එතන කෙලෙස් නැහැ. එතකොට උන්වහන්සේ පහන නිවනගේ නිවිල යන්නේ කෙලෙස් නැති නිසා ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙන්න බැරි නිසා. නමුත් අපි පෘථග්ජන ස්වභාවයේ ආයි උපතකට එනවා කියන තැනම කෙලෙස් තියෙනවාමයි. ඒ කියන්නේ දැන් ඔබට මම පෙන්නවා හැම චිත්තක්ෂණයකම පළවෙනි චිත්තක්ෂණය හට ගන්න තැන මන මුල් වෙලයි හටගන්නේ. එතකොට එතකොට මන එතකොට බලන්න මන මුල් වෙනවා කියන්නෙම කියන්නෙම මොකද්ද මන මුල් වෙනවා කියන්නෙම මන මුල් වෙලා තමයි චිත්ත කියන එක හටගන්නේ හරිද එතකොට මන මුල් වෙනවා කියන්නේම ආයි භවයට එතනින්ම පාර සකස් වෙනවා ඒ කියන්නේ එතන සකස් වෙනවා කියන්න තැනම බලන්න වාජනේ කුණු ගෑවි වාජනේ මඩ ගෑ තැවරිලාමනේ තියෙන්නේ ඒකට මොන ආකාරයෙන් මොන ආකාරයෙන් වතුර වැටුණත් වතුර අපිරිසිදු වෙනවා නේද? එහෙනම් එතන ගන්න බෑ නේද? එතන මොකද මඩ අරගෙනමනේ නිශාන්ත මහත්මයා අපි එන්නේ. අන්න හරි. එහෙනම් එතන ගන්න බෑ නේද මේ මේ මොකද්ද ප්‍රභාස්වරයි කියලා ගන්න බෑ. බෑ ඔව් ඒකම තමයි මට පැහැදිලි මම අර කියන්න හැදුවේ නිශාන්ත මහත්මයා. මොකද අපි කලින් භවයේ මඩ අරගෙනනේ උතන්ට එන්නේ. උතන්ට අපි අවබෝධයකින් නෙමෙයි ওই ප්‍රභාස්වර භව ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ ඒ කියන්නේ ප්‍රභාෂර බවක් වුණා නම් සම්පූර්ණ සීල 100 ප්‍රභාෂර වුණා නම් ආයි ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ ඔය පොඩි ළමයා නැති වුණාට පස්සේ ආයි ඉපදෙන්න විදියක් නැහැ. අන්න හරි. ඒ කියන්නේ ප්‍රභාෂර බව කියන්නේ රහතන් වහන්සේගේ ස්වභාවය සම්පූර්ණ රහතන් වහන්සේ සම්පූර්ණම ප්‍රභාෂර චිත්තයක් පවතින්නේ 100ට 100ක්ම රහතන් වහන්සේට. ඒක තමයි එහෙම වුණා නම් ආයි ඉපදෙන්න විදියක් නැහැ. ඉපදෙන්න විදියක් නැහැ. ඔව්. එතනම තමයි. ඔව්. පොඩි ළමයාගේ යම් ප්‍රභාෂර බවක් තියෙනවා. ඒක තමයි එතන තියෙන්නේ යම් ප්‍රභාෂර බවක් තියෙනවා. නමුත් ඒක ඒ හැම තැනකදීම ඒක අපිට වහන්සේගේ ස්වභාවය නෙමෙයි. නෙමෙයි නෙමෙයි අන්නේ ඒකයි. අන්න අන්නේ ඒකයි වෙනස තියෙන්නේ. එහෙනම් අපි එතන ප්‍රභාෂරයි කියලා ගත්ත තැනම අපි අහු වෙලා තියෙන්නේ. ඒක එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. අහු වෙලා නිශාන්ත මොකද භවය සංසාරේ භවය පුරාම අපි මේක කුණු එකතු කරගෙන කරගෙන එන ගමනක් නෙමෙයි තියෙන්නේ. දැන් මේක නැති කරගන්න වෙන්නේ ප්‍රඥාවෙන් සුද්ධ කරගෙන කරගෙන යෑම ක්‍රියාවලියක් තුලනේ. අතන එහෙම ක්‍රියාවලියක් වෙලා නැහැනේ. එතකොට මේ මනෝවිඤ්ඤාණ ධාතුව හටගන්නෙම පූර්ණ කර්මජව. කර්මයෙන් තමයි පූර්ණ කර්මජව. කර්මජ විඤ්ඤාණය සකස් වෙන්නේ. එතකොට මේ මනෝවිඤ්ඤාණ ධාතුව කියන එක හටගන්නේම කර්ම කර්මජව හටගන්න ඒ කියන්නේ කර්මයෙන් සකස් වෙන දෙයක්. එතකොට බලන්න තව හේතුත් එකතු වෙලා කර්මය තමයි මූලික වෙන්නේ එතන. එතකොට බලන්න ඒ හේතුව තුළ දැන් තජ්ජා මනෝවිඤ්ඤාණ ධාතුව කියන ස්වභාවය තුලම තමයි කර්ම කර්ම භවයේ පිහිටලා තියෙන්නේ. ආන්න බලන්න. දැන් ඔබට ඒක හොඳටම පේනවා. කර්මජ රූප 18 ඇතුළේ තමයි ඇහැ කන නාසය දිවකය මන කියන නාසය දිව හයම තියෙනවා. ආ දැන් තේරෙනවා නේද කොහෙද අපි ඉන්නේ කියලා. එහෙනම් එහෙනම් බලන්න එහෙනම් මේ අපි අනාවෝදී ඉන්න හැම මොහොතකම අපි අපි අහුවෙලාමයි තියෙන්නේ ලෝකෙකට. එහෙනම් පංච උපාදානස්කන්ධයක් වෙලා හටගන්නේ. පංචුපාදන් ස්කන්දේමයි හටග හටගන්න ආයක කතන්දර දෙකක්ම නෑ අනුෂය මට්ටමින්ම ඒක සිද්ධ වෙනවා මුලදීම සිද්ධ වෙන ඒකැන ළමයා ඉන්නෙම ස්පර්ශන්තයේ සක්කායන්තේම ඉන්න ස්පර්ශ සක්කායන්තේම ඉන්න <laughs> ඒ ලෝකෙ අල්ලගන්න තැන තමයි තන් වේදනා පච්චා තන්හා කියන තැන එතනදි තමයි නවකරම සලසන්නේ බරපතල විදියට අතට මොකද විඥානීයට පිහිටන්න බෑ නාම රූප නැතුව. නාම රූප වලට පිහිටන්න විඥාන නැතුව. විඥානේ නැතුව. එන බලන්න ළමයා ලෝකේ හටගන්න ඉස්සෙල්ලා මනෝ මනෝ මනෝද්වාරය තුල ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. අන්න ඒක සිද්ධ වෙනවා. පැහැදිලි. ඒ ඒ මොකද නැත්තම් විඥානීයට ආහාර නැත්තම් නාම රූප කියලා නාම රූප සකස් වෙන්නේ නැත්තම් <laughs> මේ ඒ විඤ්ඥානය එතන තවදුරට පවතින්න සක්්‍රිය වෙන් පවතින්න බෑ පවතින්න හෙන විඤ්ඥාන පච්ච පවතින්න පච්චා විඤ්ඥාන කියන මේ ක්‍රියාවලිය සිද්ධ වෙන ක්‍රියාවලියටම දිකටම සිද්ධ වෙන අන්නේකයි සිද්ධ හොඳනම් පැහැදිලින් ශාන්තමත්ම ඔබතුමාට බොහොමත්ම පින් ඔබතුමාගේ මේ වටිනා කාලය මට මේ ටික පැහැදිලි කරගන්න මට දැන් හැම දෙයක්ම අර පැහැදිලි වතුර ටික වගේ කියන්නේ බොර වෙලා තිබුණ ලිඳ අර මන ටික බැහැලා බැහැලා දැන් හොඳට පතුල පේන්න වතුර ටික පැහැදිලි වුණා වගේ මේ සංසිද්ධිය මේ හැමදේම පැහැදිලි නිශාන්ත මහත්මයා ඔබතුමාගේ දේශනා වලින් සෑහෙන දේවල් මම පැහැදිලි කරගත්තා මට තිබුණ මේ අපැහැදිලි තැන් මම මේ මෙතන මේ අවසානයේ මට මේ ටික පැහැදිලි කරගන්නම අවශ්‍යතාවය තිබුණ හින්දා මේ අර අන්තිම ටික මඩ ටිකත් සෝදගන්න මම ඔබතුමා මට කතා කරන්න වුවමනාමුනේ ඔබතුමත් එක්ක එහින්ද මේ ලබා දීපු දැනුමට මේක එසේ මෙසේ කුසල කර්මයක් නෙමේ නිශාන්ත මහත්මයා මොකද නිවනට ලබා දෙන දැනුම ඔබතුමාටත් මම ප්‍රාර්ථනා කරනවා හැම මොහොතකම මේ භවයේදීම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න මේ කුසල් පින්ම හේතු වාසනා වෙන්න කියලා සාස්ත්‍රාජ. ඇත්තටම චතුරාර්ය සත්‍ය හැමෝම සෝවාන් වෙන කෙනෙක් ඒ මට්ටමින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා. ඊට පස්සේ අන්න බලන්න එතකොට එතන අන්න සත්‍ය ඥාන පහළ වෙච්ච තැන කියන්නේ ඒ මට්ටමේ සත්‍ය ඥාන මට්ටමින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා. ඒක බලන්න කෘත්‍ය ඥාන. කෘත්‍ය ඥාන මට්ටම ඉවර වෙනකොට බලන්න කෘත්‍ය ඥාන මට්ටමින් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා. ඥාන දර්ශන අටක් එතන පහළ වෙලා. ඒ වෙනකොට. බලන්න. සෝවාන් වෙනවා කියන තැනම සතිඥාන කියන තැනම ඥාන දර්ශන හතරක් පහළ වෙලා තියෙන්නේ. ඊට පස්සේ පහළ වෙලා තියෙනවා. අන්න බලන්න. එතකොට කෘතිඥාන මේ මට්ටම කියන තැනදී එතන තව හතරක් පහළ වෙලා. එතකොට සියල්ල කලියුතුනේ සියල්ල ඉවරයි. රහතන් වහන්සේ කෙනෙක් බවටපත් වෙන තැනදී තවත් ඥාන දර්ශන හතරක් පහළ වෙලා තියෙනවා. කෘතිඥාන මට්ටමේ සම්පූර්ණයෙන්ම පූර්ණ වෙලා චතුරාර්ය ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පූර්ණව අවබෝධ පූර්ණ වශයෙන් අවබෝධ පූර්ණ වෙලාමයි එතනින් වෙන්නේ. ආන්න බලන්න මේ පූර්ණේ තමයි ඒ පූර්ණේ තුල තමයි සම්මා ඥාන සම්මා විමුක්ති කියන ඥාන දර්ශන දෙකක් එක්ක මේ ඒ රහතන් වහන්සේ කියන ස්වභාවය පිබිහි වෙන්නේ. ඒතකොට බලන්න එහෙමනම් මේ අපි ගත්ත අපේ වැඩිච්ච ප්‍රඥාව තව තව තව වර්ධනය වෙලා යන ගමනක් තියෙන්නේ. ගමනක් පැහැදිලි. හොඳටම පැහැදිලි ඒ වැඩිම තුල මොකද වෙන්නේ? ආනර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ඒකටම තමයි කියන්නේ සත්‍විස්පාස්සික බෝධිධර්ම වැඩෙනවා කියලා. ආන්න බලන්න මේ ඔක්කොම කියන්නේ එකම තැනක් ගැන කතා කරන්නේ. ඔක්කොම ඔව් ඔව් ඔක්කොම ලින්ක් වෙලා තියෙන්නේ. ආන්න හරි. හොඳයි හොඳයි හොඳයි. හොඳයි එහෙමනම් ආයි තෙරුවන් සරණයි නිශාන්ත මහත්මයා. අනිවාර්යෙන් මම ඔබතුමාව සම්බන්ධ කරගන්නම්. බොහොම පිං. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.